ස්වාමීන් වහන්සේ අනිත් එක මේ දැන් අර මම කලිනුත් කිව්වා මේ ඇහුවා අර නිරාමිස සතුට දැන් අපිට සංගී අපිට අවශ්‍ය අපි අපි අපි අපි සින්දුවක් කියලා සන්තෝෂ වෙනවා. ආ එතකොට ඒකෙනුත් යම් කිසි සන්තෝෂයක් ගන්නවා සමහර ලාවට ඒක ඇඟ කුල්මත් කරන දෙයක්. අපි කිව්වා මේ ඇඟට හොඳට වදිනවා. දැනෙනවා. දැනෙනවා හොඳට. එතකොට ඒ දැනීම සහ දැන් නිරාමිස සතුට කියලා ඔබ වහන්සේ කියනවා ඒකත් කායිකව විඳින්න පුළුවන් කියලා. ඔව්. මේ දෙක කොහොමද නිකන් මේ කියන්නේ මේ ඒක තේරුම් ගන්න කොහොමද? ඒ ඒ දෙක තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි. දැන් මත්පැන් බිව්වහම ඒ මනුස්සයා එක දවසක් දෙකක් බීපු ගමන් කය විසින් ඒක ඉල්ලා සිටින තැනකට එනවා. එතකොට ඔහුට ඕන වුණත් වළක්ව ගන්න බෑ එක්තරා පෙළඹවීමක්, ඇබ්බැහියක් ඇති වෙනවා. හැබැයි ජීවිත කාලෙම වතුර බොනවා ඒ මනුස්සයාට ඒ වතුර වලින් එහෙම ඉල්ලා සිටීමක් පෙළඹවීමක් නැහැ. ඒ නිසානේ වතුර බොන්න ඕන වුණත් සමහර බොන්න නැත්තේ මුත්‍රා ගල් හැදෙනවා ප්‍රශ්න එනවා මේ ඒ ඒ කොච්චර කිව්වා වුණත් මිනිස්සුන්ට ඒ වතුර ටිකෙන් තමයි මේ කය නඩත්තු වෙන්නේ සුවපත් වෙන්නේ ජීවේ පවතින මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. හැබැයි වතුරට ඇබ්බැහි කරන්න බෑ. අර මත්පැන් වලින් අවුල් කරනවා විනාශ කරනවා විකෘති කරනවා හැබැයි ඒ නිසාම ඒකට ඇබ්බැහි වෙනවා <laughs> දැන් ওই විදිහට තමයි මේ සමාජයේ දේවල් වල ස්වභාවය එතකොට දැන් දැන් බලන්නකෝ දැන් දහම වුණත් දහම ක්‍රමානුකූලව යථාර්ථවත් විදිහට කියාගෙන යනකොට මිනිසුන්ට පේන එක නිකන් සාම්ප්‍රදායික දෙයක් වගේ අනිකන් අමුතු එකක් අමුතු බණක් හදලා වචන දෙකට තුනට කඩලා ඕන හැටියට අර්ථකථනය කරලා හඬ වෙනස් කරලා අර්ථ වෙනස් කරලා එහෙම කියනකොට ඔන්න වේගෙන් පිරිසක් යනවා එතනට ඒවට බැහැ වෙනවා ඒ මොකද අර අර වෙනස්කමත් එක්කලා ඉතින් ඒ වගේ තමයි අපේ මනසේ අර උත්තේජනය වෙන කාරණා මේ ඉන්ද්‍රිය සැකසීලා තියෙන්නේ මේක නවත්තන්න නෙමෙයිනේ පවත්වගෙන යන විදිහටනේ ගස්කොලන් හැදිලා තියෙන්නේ ඒවා විනාශ වෙන විදිහට නෙමෙයි ඒවා පවතින විදිහට එතකොට සත්ව ප්‍රජාව ලෝකේ ජනිත වෙන්නේ කොහොම හරි ක්‍රමයකට පවතින විදිහට. දැන් ඒ නිසානේ දැන් තිරිසන් සතාට මහා ලොකුවට දෙයක් හිතන්න බැරි වුණාට ඌට පැටවබෝ කිරීමේ කාර්යයට ආය ඌට උගන්වන්න ඕනේ නෑනේ. ඒවා මේ මේ සත්ත්ව සමූහය තුළ සහජ වශයෙන් නිසග වශයෙන් ඒ පැවැත්ම සඳහා අදාළ සිස්ටම් එක ඒ ඒ පද්ධති ටික ඒව සක්‍රිය වෙන්නට සැකසීලා තියෙනවා. එහෙම නැත්නම් මේක පවතින්නේ නැහැනේ. එතකොට මේ පැවැත්ම සඳහා තමයි අර ලෝභ, ද්වේෂ, මෝහ අර උත්තේජනය, අර කම්පණය ඒවා තුලින් අර අර මත්පැන් බීපුවාම පොළඹවන්න වගේ ඒ පෙළඹවීම ඇති කරනවා. ඒවට 아무තු දෙයක් ඕනේ නැහැ. දැන් වල්පැලෑටි අපි 아무තුවෙන් හිටවන්න ඕනේ නැහනේ. මේ කොහෙන් හරි අපි පොළව යටින් හාරලා පස් ටිකක් ගෙනත් දැන් මවුනත් ඔන්න ටික දවසක් යනකොට ඒක එක එක තනකොළ පැලෑටි පැලවෙන්නට ගන්නවා. හැබැයි දැන් අපිට අවශ්‍ය පැලෑටියක් හැදුවෙන් පස්සේ ඉතින් තනකොළ අයින් කරලා වතුර දාලා පොහොර දාලා හෙවණ කරලා සෑහෙන්න දුක් විඳින්න ඕන ඒක වර්ධනය කරගන්න. ඒ වගේ තමයි මේ මේ ලෝකේ හැම දෙයක්ම අර අනුසෝතගාමී ක්‍රමයකට තමයි හැදිලා තියෙන්නේ. ඒකෙන් අපි පටිසෝතගාමී ක්‍රමයකට හැරෙනකොට අපිට ඒකට යම්කිසි කැපකිරීමක් වෙහසක් ගන්නට වෙනවා. ඒක නිකන් નિરાයාසයෙන් එන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා අර සාමිස වශයෙන් ඉන්ද්‍රිය උත්තේජනය කරලා ලබන ඒ දාහයත් එක්කලා ලබන තෘප්තිය සතුට ඒක තමයි කල්පකාලාන්තරයක් අපි සසරේ විඳලා සහ ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒකට අපිව පොළඹවනවා ගතසිත. අර निराமிස සතුට, निराமிස සුවය කියන එක අපි එච්චර අත්දැකලත් නැහැ. වරක් දෙකක් අත්දැක්කා වුණත් ඒක අර වතුර බීමයි, මත්පැන් බීමයි අතර වෙනස වගේ තමයි. වතුර බීමෙන් තමයි යහපත වෙන්නේ. හැබැයි ඒකට පෙළඹෙනවා අඩුයි. ඒක ඉතින් හිතලා කල්පනා කරලා මෙච්චර ලීටර් බොන්න ඕන කියලා බෝතල් තියාගෙන පෑයෙන්ද දසවද දෙන්න වෙනවා. අර වතුර ටිකක් අවශ්‍ය විදිහට පවා ගන්න. ඒකෙන් තමයි නඩත්තු වෙන්නේ. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒක පොවා ගන්න අමාරු වෙනවා. අරම හොයාගෙන ගිහිල්ලා හරි බොනවා. ඒ වගේ ප්‍රශ්නයක් තමයි උතන තියෙන්නේ. අපි ඇබ්බැහිරුණාම ඒක සසරේ ඒ පැත්තට නැමියාවක් තියනකොට ඒකට ලොකු වෙහෙසක් ඕන නැහැ. ඒ පැත්තට ඇදිලා යනවා. හැබැයි අර නිරාමිස සුවේ නිරාමිස සතුට අත්දැක්කා වුණත් ඒක පවතින්න ඒක නඩත්තු කරගන්නට ඕන. ඒකට ඉතින් වෙහෙසෙන්නට ඕන. ඉතින් එහෙම වෙහෙසෙන වෙන්න වෙන නිසා තමයි මේක පටිසෝතගාමී ගමන් මගක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඊළඟට හොඳයි, ඊළඟට